ඒ සුසුසසන්නතන් ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් කියන එකෙන් මේ අදහස් කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය ධර්ම. මේවා තුලින් තමයි සංස්කාර ගමන දෙක ඇසෙන්නේ. ඇසර රෝපයක් වෙනාට පස්සේ ආශාව ඇති වෙන්න පුළුවන්. ඊශේ තරහව අමනාපේ නුස්නාකේ ඇති වෙන්න පුළුවන්. ඒතකොට ඉන්ද්‍රිය සංවර වෙන, ඇහ සංවර වෙනනේ. මොකද ඇහැට පෙනෙන රූප දැකීම තුළින් ආශාවක්, දැඩි ලෝභයක්, කාමයක්, නැත්නම් ඊර්ෂ්‍යාවක්, කෝපයක්, වෛරයක්, සමනෝපයක්, නුරුස්නා ගතියක් වැනි දේවල් එනවනම් තමන් ඇහැ සංවර කරගෙන නැහැ. ඒ වගේම කනට ඇහෙන මිනිරි ශබ්ද කෙරෙහි ඇලෙනවා නම් ආශා කරනවා නම් ඒ මිහිරි ශබ්ද ස්වර්ශයා ගමන් කටයුතු කරනවා නම් ඒ මිහිරි ශබ්දන අසාසා සතුටක් ලබන්නට තමන් උත්සව කටයුතු කරනවා නම් කන සංවර කරගන්නේ එක පැත්තට. අනිත් පැතින් කනට ඇහෙන ශබ්ද තමන් වේචනය කරනවා වෙන්න පුළුවන් තමන්ට නින්දා පහල කරනවා වෙන්න පුළුවන් දෝෂාරෝපණය කිරීම ගැන වැඩි වෙන්නත් පුළුවන් තමන් කැමති දේවල් වෙන්න පුළුවන් ඒවා ඉවසන්නේ නැතුව හිතෙනවා නම් ඒ පැත්තෙනුත් කන සංවර කරගන්නේ නැහැ. ඒ කියන්නේ ආශාවයි තරහවයි දෙකටම වැඩි වෙන පුද්ගලෝ ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ. නාසය තුළිනුත් එහෙම ඉන්ද්‍රිය අසංවර වෙනවා. දිව තුළිනුත් ඉන්ද්‍රිය අසංවර වෙනවා. කය තුළිනුත් අය සතුට කරන්නට යනවා. නැත්නම් කයට විරුද්ධ වෙන අය කෙනෙක් මේ පහව ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය අසංවර වෙනවා. මනස තුළිනුත් මනස සංවර වෙනවා. සංවර වෙන්නේ නැහැ. මෙහෙම කරන පුද්ගලයෙකුට නිවන් ලබන්නට බැහැ. මොකද ඉන්ද්‍රියන් සංවර කර ගැනීම අනිවාර්යයෙන්ම අඩු වශයෙන් භාවනා කරන කාලය ඒ දවස තුලවත් සමානන්නට ඕන. පුළුවන් තරම් දුරට ගිහියට ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නට බැරි බව අපි දන්නවා. පුළුවන් තරම් දුරට සංවර කරගන්න ඕන. අනවශ්‍ය ආකාර ඉන්ද්‍රිය අසංවරයේ තබා ගන්න. අපි ඒක විවාහයලා ඉන්න යෝලක් නම් ඉතින් ඉන්ද්‍රිය සංවර කරගෙන හැම වෙලාවෙම ජීවත් වෙන්න බෑ. ඒක ඇත්ත. නමුත් Tamanට නිසුදුසු අයෝග්‍ය සම්බන්ධකම් පවත්නවා නම් දකින දකින බෑන් නැත්නම් දකින දකින මිනිස්සු කෙරේ එළියදී පැනිදෙලි යනවනම් ඉතින් තමන්ගේ ඉන්ද්‍රිය සංවර වෙලා නැහැ. සමන්ට යුක්ති සමගත විදිහට ඒ කාමයන් පරිභෝජනය කිරීම අවස්ථාවක් ඒක වළක්වන්නේ බුදුරජාණන් වහන්සේ. වළක්වන්නට දේශනාව ඉදිරිපත් කරන්නේ. නමුත් මේ වැරදි විදිහට වැරදි ආශාවෙන් ඒවා සොයසා කටයුතු කරන අය කොහොමවත්ම භවනාවේ දියුණුවක් ලබන්නට සුදුසු නැහැ. ඊට අමතරව ඇහැට දැකන රූපය ආශාවට නේමයට ඇහැට දකින රූප කෙරෙහි තරහ වෙන එක ගිහි වුණත් පැවිදි වුණත් කාටවත් කරන්නට හොඳ වැඩක් නෙවෙයි. එතකොට Taman තමයි ඉතින් පාඩුව සිදුවන්නේ. ඒ නිසා ඇහැ පුළුවන් Taman සංවර කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා ඇත්තට රූපයක් පෙනුනාට පසුව ලෝභයක් ඇති වෙනවා නම් ලෝභයක් ලෝභයක් ලෝභයක් කියලා එතනම සීකරනවා. රාගයක් ඇති වෙනවා නම් රාගයක් රාගයක් රාගයක් කියලා එතනම සීකරනවා. තමන්ගේ භාර්යාවට සමාන පුරුෂයාට දරුවන් දෙති වෙන රාගය නෙවෙයි දෙන බාහිර අය කෙරෙහි රාගශීලී ආසාවක් ඇති වෙනවනම් වහාම ඒක සිහි කරන්න. සිහි කරලා මේ තුන්වෙනි ශික්ෂාපදේ මැනේ ආරක්ෂා කරගෙන ඒ ඒ සිටිවිලි දිගින් දිගට ගලා යන සිද්ධ දෙන්නට එපා. එතනම කප කප හරිනවා. එතකොට නැත්නම් දැඩි ලෝභයක් ඇති වෙනවා. ඇහැට රූපයක් දැකිනවා අපිට උඩ කුපියක්. අනේ මට මේ දේ වගේ දෙයක් ඇත්නම් හොඳයි. නැත්නම් හොඳ කාර් එකක් අනේ මට මේ වගේ කාර් එකක් ගන්න ඕනේ. ඔය දැඩි ලෝභ කියන්නේ අවිද්‍යාව කියන්නේ. ඒවා දස අපසර කර්ම වලින් එකක්. ඒක නිසා එවැනි එකක් ගන්න පුළුවන් නම් ගන්න එක වෙනම දෙයක්. නමුත් මේ අනුන්ගේ වස්තුව දැකලා ඒව කෙරෙහි දැඩි ලෝභයේ තමන්ගේ පිට තුළ ඇති කරන තමන් කැටෑරෙනකොට මානසික වශයෙන් ඒක වදයක් මානසික පීඩනයක් ඊට අමතරව ඒක අකුසලයක් ඉන්ද්‍රියන් අසංවර වීමකට හේතු වෙනවා. ඒ නිසා ඇස සංවර කරගන්නා වගේම කන සංවර කරගන්නට ඕනේ. කනට අපි ප්‍රිය ශබ්ද හැම වෙලාවෙම අහන්නට ලැබෙනවා නම් මිනිස්සු කැමති. නමුත් එහෙම අපිට ප්‍රිය ශබ්දම නෙවෙයි ඉහන්නට ලැබෙන්නේ. ලෝකයේ ඉන්නේ මිනිස්සු පුළුවන් තරම් අනුන්ගේ ඇදපු දක වෙන මිනිස්සු. ලෝකේ ඉන්නේ පුළුවන් තරම් අනුන්ට යහපත කරන්න යන අයට වඩා අනුන්ගේ අයහපත අනුන්ගේ පිළිහිම දකින්නට කැමතියි. අනිත් අය දිනු වෙන දකින්න නෙවෙයි කැමති. ලෝකයේ ඉන්නේ පුළුවන් තරම් ඊර්ෂ්‍යා කරන එවැනි අය. ඊ අය අපට හදන්නට බෑ. අපි හැදී යුතුවන් අපේ සිතයි හදාගත යුතුවන් එතකොට අපේ කනට යම් කිසි අමිහිරි ශබ්දයක් වේදනය කිරීමක් බැනවැදීමක් දෝෂාරෝපණය කිරීමක් නැත්නම් අස්ථානය තමන්ගේ කිසිම වරදක් නැතුව බැනවැදීමක් දෝෂාරෝපණය කිරීමක් වැනි දෙයක් වෙන්නේ කොහොමද ඒ හැම එකම විවසලා ඒකේ ගැටෙන්නේ නැතුව සබහම ප්‍රමනෝපයක් නැතුව ඉන්නට උත්සාහ ගන්න ඕන ඒ වෙලාවේදී වෙන શબ્දයක් එනකොටම ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා සීකක් කරන්නේ එතකොට શબ્දයේ කෙරෙහි ඇති වෙන ගැටීම නතර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තරහසි දක් වෙනවා නම් තරහසි දක් තරහසි දක් තරහසි දක් කියලා ඒ තමන් කැමති දේ ශබ්ද එනකොටම සී කරන්නේ. සී කරලා එතන මේක නම් අපහරින්. ඒ වගේම ශබ්ද කෙරෙහි ඇලෙනවා. බොහෝ දෙනෙක් ශබ්දයටම ඇලිලා සමහර විට මම අහලා තියෙනවා මෙහි ඇවිල්ලා එක කාන්තාවක් කවුද දැන් හොද්දයක් ආදත් හැදිලා මාළුත් වෙලා ඉස්තිසාර වලට ගිහිල්ලා ඒ වෙලාවේ ටීවී එක දැම්මලු දැම්මට පස්සේ ලස්සනේ වහා ඉඳලා යා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගෙදර ඇවිල්ලා තවමත් එහෙමයි. මොකද අර කන සංවර කරගන්න දන්නේ. ඉතින් උදේ විකටම ටෙලිවිෂන් එක ළඟ ඒ සින්දු දිනේ ගොය අරවා මේ ආහා ඉන්නවා. තමන්ගේ කාලයක හදානවා විතරක් නෙවෙයි. තමන්ගේ සිතට අකුසල් පුරව ගන්නවා විතරක් නෙවෙයි. තමන්ගේ ඉන්ද්‍රිය අසංවර වෙනවා විතරක් නෙවෙයි සංසාර දුකට ඇදලා දමා ගන්නවා තමන් විසින් එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ සූත්‍රයක දක්වනවා මහණෙනි සත්‍යචි අපට මුලක් කරගෙන උඹලගේ ඇස් දෙකට අරගෙන කනින්න ඒක උතුම් ඇහෙන් රූප බල බලා සතුට වෙනවට වැඩියි මොකද ඇහෙන් රූප බල බලා සතුට වෙන පුද්ගලයා සංසාරයේ දුක් විඳින්න එවැනි පුද්ගලයෙකුට සංසාරයේ දුක් විඳින්න වෙනවා නම් අප්‍රමාණ පාඩය ඒක නිසා ඇහැ පුදු කරගන්න පුදුපට්ටම් කරගන්නවා නම් ඒක වටිනා ඒ නිසා විතරයි දුකක් ඇති ඒ වගේම කනට නාසයට දිවට ශරීරයට මනසට මේ කියන ඉන්ද්‍රිය හයටම අදාළ වන පරිදි බුදුහාමුදුරු විවිධ උපමා දක්වමින් ඒ සූත්‍රයේදී කරුණු දැක්වුවා. ඉතින් පැවිදි අයට ඒක විශේෂයෙන් අදාළ වන්නේ නම් ගිහි අයට පුළුවන් තරම් දුරට ඉන්ද්‍රිය සංවර කරගන්නට උත්සාහ ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඇහැ කනනාසය දිව ශරීරය මනස පුළුවන් තරම් සංවර කරගන්න. සංවර කරගත්තම පෞල් ජීවිතය ඉතාම හොඳින් ගත කරන්නට පුළුවන්. තමන් වැඩ කරන අසල් වාසයෙන් නැත්නම් තමන් ඇසුරු කරන අය සමග සමාජවලින් සාමීන් ජීවත් වන්නට පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ සිත තුළ ඇති වෙන අනවශ්‍ය ආකාර උද්දීක කර සත්‍යයක් යටපත් කරගෙන මැඩගෙන ඉන්නට පුළුවන්කම ලැබෙනවා. සිත තුළින් ඇති වෙන විවිධ ආවේගයන් තුළ නිසා ඇති වෙන මානසික ආබාධ තත්ත්වයන් දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒ සිත තුළින් ඇති වෙන රාග දෝෂ ආදී කෙලෙස් නිසා තමන්ගේ ශරීරයට බලපාන රෝග පීඩා දුරු කරගන්නට පුළුවන්. ඒ තරහ ගෙනම වයසට යනවා කියලා අපි සිංහල මිනිසුන්ගේ අදහසක් තියෙනවා ඒක ඇත්ත. එවැනි ආකාරයෙන් තමන්ගේ රූප ශෝභාව දිගට පවත්වාගෙන යන්නට පුළුවන්. කුසල ඇති වෙනවා. සුගතියක උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. නිවන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට ඉන්ද්‍රියන් සංවර කරගැනීමෙන් ලැබෙන ආනිසංස මහා විශාලයි. ඉන්ද්‍රියන් අසංවර කරගත්තාට පස්සේ ලැබෙන ආදීනවේ ඒ වගේ සිය දහස් ගුණයක් නෙවෙයි ලක්ෂ කෝටි වාරයකටත් වඩා බහවනයි. අපේ තම ඇහැට රූපයක් දැකලා සතුට වෙනවා කියලා රාගය ඇති කරගෙන Tamanට අයිතු රාගය ඇති කරගෙන සත්‍යයේ විනාඩි 5ක් ඉන්නවා කියන්නේ. මේ විනාඩි 5 වුණාට පස්සේ ඒක නැති වෙලා නෑ ඉතින් ඒක ඇති වුණා නැතුව. නමුත් ඒකෙන් ඇති වෙන අකුසල ශක්තිය විනාඩි 5කින් අකුසල ශක්තියේ විපාකය විනාඩි 5කින් ගෙවලා නිම කරන්න පුළුවන් කියලා හිතන්න දෙපා. සංසාර දුකට ඇදලා දමනවා. අපි මෙතෙක් සංසාරයේ සැදී සිටීමට හේතු වුණේ ඉන්ද්‍රිය සංවර කරගන්නට නොහැකි වෙච්ච නිසා. ඉන්ද්‍රියන් අසංවර කරගත නිසා ධාතයෙන් ධාතයට අපි ගමන් කළ ආස්වාසයෙම නිමක් නුණා. මෙන්න මේ සත්‍යය හරියට අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්නකොට මම මේ මගේ ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගත යුතුයි කියන හැඟීම ඇති වෙන්න ඕනේ. හැඟීම ඇති වුණොත් තමයි කරන්නේ. නැත්තම් මේ බණවට ඕක කරන්නේ තමන්ට නැති වෙන්න ඕනේ මම මේ ඉන්ද්‍රිය පහ පහය සම්පූර්ණයෙන් පුළුවන් තරම් සංවර කරගන්න. අද වශයෙන් දෙක තුනක් පස් සංවර කරගන්න. අපි හිතමු කට සංවර කරගන්නට බෑ කියලා. නමුත් කන සංවර කරගන්න පුළුවන් නම් ඉතින් දෙකම සංවර කරගන්නට වැඩි හොඳයි. නාසය සංවර කර ගැනීම ඕන කෙනෙකුට පහසෙන් කරන්න පුළුවන්. කය සංවර කර ගැනීම. මනස යුක්ති සහගත වශයෙන් කාය සංතප්පණයක් ලබන්නට පුළුවන්. ඊයයි ඒක වෙනම දෙයක්. නමුත් අත අයුතු විදියට කය සංසප්පණය කරන්න අනේක මහා භයානක දෙයක්. මහා පාපයක් සසරට ඇද වැටීමක්. ඒ නිසා මේ කය පුළුවන් තරම් සංවර කරගන්නවා, සිත සංවර කරගන්නවා, දිවනාසය කන ඇස මේ සියල්ලම සංවර කරගන්නවා. Tamanටම හැගෙන්නට ඕන මම මේවා සංවර කරගත යුතු කුමක් සඳහාද? එසේ සංවර කරගත යුතු වන්නේ නිවන් සුව ලබා ගැනීම සඳහා, සංසාර දුකෙන් මිදීම සඳහා. ඉන්ද්‍රියන් අසංවර කරගෙන කටයුතු කිරීම තුළින් නිවන් ලැබෙනවා නම් අපි මේ වෙනකොට නිවන් ගිහිල්ලා නේ. ඕවා අසංවර කරගෙන නිවන් යන්න පුළුවන් නම් බුදුරු මේ ලෝකේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා වදාරනවා. එහෙම කරුණු වදාරන්නේ ඉන්ද්‍රියන් අසංවර කර ගැනීම තුළින් මායාවේ පැත්තේ ගමන් කරන්නේ මායාව මැඩගන්නේ. නිවනින් ඈත් වෙනවා. නිවන් සම්මත නම් අපි පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවර කරගත යුතුයි කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මේක දැන් කියනකොට හිතෙනවා මේ දැන් මේවා ඇත්ත කියලා. නමුත් අද ගිහිල්ලා ඊට පස්සේ ඔක හිත වෙනකොට අම්මකට. එහෙම නෙවෙයි ජීවිතේට මේවා එකතු වෙන්නේ. එතකොට තමයි මේ වෙන ප්‍රතිඵල ගන්නට පුළුවන්.